කියොතෝවෙහි මා අවුරුද්දක් සිටියේ නමුත් එහි වාසය මට හුරු නොවිය. පුරාතන ජපානය පිළිබඳ හැඟීමක් තවමත් එහි ශේෂ වී තිබෙන බව ඇත්තක් වන්නට පුළුවන්. එහෙත් ටෝකියෝවේහි තරම් විවිධත්වයක් එහි දක්නට නැත. ටෝකියෝවේහි වර්තමාන ජපානයෙන් පුරාතන ජපානයේද එකට එක ගැටී පවතී. අහසේ පියාසර කරන විශාල සියතුන්ගේ හැඩයගත් උස පන්සල් ටෝකියෝෙහි එතරම් දක්නට නොලැබේ. කියතෝ හිමේ ටෝකියෝ වෙහි පැරණ හැරණ අත මයිකෝ තරුණියෝද දේශාවෝද නොපෙනෙති. එහෙත් කියතෝ හා අවට ප්‍රදේශවල ආදී ජපන් ශිෂ්ටාචාරයෙන් සාමාන්‍ය ජීවිතය තුළට පිවිසී ඇත්තේ ඉතා සුවල්පයක් යයි මට සිතේ. කියතෝ කෞතුක වස්තු වලින් පිරී තිබේ. එහෙත් ඒ පවතින්නේ හුදු කෞතුක වස්තු වශයෙන්මයි මට හැඟුණි. ඒ හැඟීම වැරදි විය හැකිය. එහෙත් මට දැනුනේ එසේය. මා එද්දෙක්කෝ කෙනෙකු බවට පත් වූ නිසාද මට එසේ දැනුනේ. මට කාන්සි ෘෂි ප්‍රිය නැත. ඒවා පැණිරහ වැඩිය. ටෝකියෝ වාසීන්ගේ ඇති විනීත ශිෂ්ට විලාසය කියතෝ වැසියන්ගේ නැතයි මට සිතුනි. කියතෝ ස්ත්‍රීන්ගේ ඊතරම් ලාලිත්‍යක් හා සියුමලි බවක් නොපෙනේ. බොජුන් හල් හා වෙනද හල් වල වැඩ කරන සේවිකාවෝ ඊතරම් සිත් නොගනිති. මා විසූ පන්සල පිරිසිදු විවේකී තැනක් විය. එහි ප්‍රධාන පූජකයා වැඩි කතාවක් බහක් නැති තැන්පත් කෙනෙක් විය. ඔහු නිතරම තම තක්සුළු මේසේ ගාව වාඩි වී කිසියම් වැඩක යෙදී සිටියේය. ඔහුගේ භාර්යාව ඔහුට හාත්පසින් වෙනස් වූ ගති පැවතුම් ඇත්තියක් වූවාය. ඇය නිතර ලොකු හලින් දොඩමින් කඩිසර ලෙස ඔබ මොබ ඇවිදිමින් ගෙදර දොර වැඩපළ කළාය. ඔවුන්ට ඊතා සුරතන් ළමයි දෙදෙනෙක් වූහ. පන්සලේ තවත් පූජකයෙක්ද කියතෝ විශ්වවිද්‍යාලයට යන ශිෂ්‍යයෝ තිදෙනෙක්ද ඌහ. ඒ පූජකයා සෑමදාම හවස ශිෂ්‍යයන් තිදෙනා සමග සකීබුල්. ඔහු බැහැර ගියහොත් නිතරම ආපසු පැමිණෙන්නේ සකී බෝතලයක්ද ප්‍රධාන පූජකයාගේ ළමයි තිදෙනා සඳහා සෙල්ලම් බඩු හා අවුළු පද්ද රැගෙනය. ඔහු මටද සකේ බීමට නොයෙක්වර ආරාධනා කළේය. එහෙත් මා ගෙයි නොසිට ඇවිදින්නට යනෙහින් මා ඔවුන්ට එකතු වූයේ කලාතුරකින්. ඉඳහිට ඕකුසන්ද අපගේ සමාගමට වැටේ. අපේ සකේ ගුණ අතර නොයෙකුත් විදිහේ අතුරුපස සාදාගෙන ඉත්තේ. එවැනි අවස්ථාවලදී ඈ සකේ ස්වර්ථයක් බී ශේෂයන් සමග ගී ගයමින් විනෝද වේ. සුරාවෙන් මත් වූ විට ඕහු විවිධ ක්‍රීඩා පවත්වති. එක් දිනයක සියලුම දෙනාම එකතු වී නෝනැටුමක් අනුකරණය කළහ. යමමතෝ ශබූන්‍ය නැමැති ශිෂ්‍යයා නෝනැටුම් ගායක පිරිස ආරූඪ කරගන්නා පුතිම ස්වරේ ඉතා දක්ෂ ලෙස අනුකරණය කරමින් නාට්‍යයේ පෙළ ගැයීමේ මෙමිති විනෝද වලින් මා සතුටක් ලැබුවේ తాවකාලික වශයෙනි. සකේබිව මගේ සිත මදක් සැහැල්ලු විය. ඉන්ද්‍රයන්ට අරමුණු වන රූක්ෂ ලෝක එවිට ස්වල්පයක් වද මීදුම් පටලයකින් මෙන් නැසී ගොස් රළු බවෙන් තොර වේ. හඳ පහනෙහි ඈත පෙනෙන කඳු දෙල්ලෙන් මගේ ඇසට ගොදුරු වන්නේ මුදු රේඛාවල් පමණි. මලානික වූ ඉන්ද්‍රයන්ට නිදහසේ ක්‍රියා කරන්නට ඉඩදී මම මගේ මනසට පිවිසියෙමි. මා වඩාත් කැමති වූයේ තනියම ගොස් මා නාඳුනන මිනිසුන් අතර වාඩි වී තෝපු හෝ යකිතෝරි හෝ ශෂිමි කමින් සරසගත කිරීමටය. එසේ කරන විට මාගේ හුදකලා සිතුවිලි වලින්ම වෙලී මට පැයක් හමාරක් සිටිය හැකිය. මම කල්පනාව මෙහෙයා ටෝකියෝවට යලිත් යමි. එනම් නොරිකෝගේ ටෝකියෝවටය. ඉඳ හිට මාගේ සිතුවිලි වලට බාධා කරමින් කෙනෙකු ප්‍රශ්න අසයි. සංවාදයේ හුරු පුරුදු ප්‍රශ්නෝත්තර මාලාවකට පෙරලේ ඉන්දියාවෙන්ද නෑ සේලෝන් වලින් ආ සේලෝන් කෝචා තියෙන රට ඔව් ඔව් කෝචා වලට කැමතිද හරි කැමති ජපානයට ඇවිත් හුඟක් කලද අවුරුද්දක් විතර ඇති බොහොම හොඳට භාෂාව පුළුවන් ඔහු මා සමග තවත් කතා බහ කරන්නට කැමතියි එහෙත් මම ඔහුට අනුබල නොදෙමි තම නම ගම ලියා තිබෙන කාඩ් පතක් සාක්කුවෙන්ගෙන ඔහු මට දෙයි මම එය සාක්කුවෙහි දමා ගතිමි. මගේ සාක්කු එවැනි කාඩ් වලින් පිරීලාය. ඒවා සියල්ලක්ම ලියා තිබෙන්නේ ජපන් අකුරු වලිනි. මට එකක්වත් කියවිය නැහැ කියේ. ඇතන් කෙනෙක් පෑනගෙන තම නම ගමගෙන නැවත වරක් රෝම අකුරෙන් කාඩ් පතෙහි ලියයි. මා කියෝතෝවට පැමිණි පසු කිසිම සිතුවමක් ඇන්දේ නැත. මාගේ තෙලිකුරු හා කපන ආයුධ සියල්ල පෙට්ටියෙහි අඩුක් කළ සැටියටම එහි තිබේ. ජීවිකාව සඳහා අවශ්‍ය වූ ඉංග්‍රීසි ඉගෙනීම පමණක්ම මා එහිදී කළේය. මාගේ දවල් කාලයේ ඒ කටයුතු වලින් ගෙවි ගියේය. සෑහෙන තරම් ශිෂ්‍යෝ මගෙන් ඉගෙනීම සඳහා ආහ. මට මාසකට yen 15000ක් පමණ ලැබුණි. කාමරයට ගෙව්වේ yen 2000ක් නිසා මට මුදල් අතින් අගහිග පාඩුවක් නොවිය. මගෙන් ඉංග්‍රීසි ඉගෙන ගැනීමට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් පමණක් නොව කාර්යාලවල වැඩ කරන අයද පැමිණිය හැක. සියලු පාසලකම ඉංග්‍රීසි උගන්වනු ලබන හේයින් ඔවුහු භාෂාව දැනගෙන සිටියහ. එහෙත් ඔවුන්ට කතා කළ නොහැකිය. උච්චාරණය අතින්ද ඔවුහු දුර්වල වූහ. එයින් ඔවුන් මා වෙතට ආවේ වැඩිපුරම ඉංග්‍රීසි කතාව පුරුදු වීම සඳහාය. නොරිකෝගෙන් මට ලියුමක් ලැබුණේ මාසකට පමණ පසුවේය. ඔබ පිටත්ව ගියේ වෙලේ කිසියම් තද දෙයක් මගේ පපුවට ඇතුල් වී එය හිර කරගෙන සිටින්නාක්සේ මට දැනුණා. තාත්තා නිතරම ඔබ ගැන කතා කරනවා. කොහේ කියත් මට සිහි වෙන්නේ ඔබමයි. දැන් මුළු ටෝකියෝම ඔබ සම්බන්ධයෙන් හටගන්නා සිහිවීම් වලින් වෙලිලා මම අවන්හලින් අස් වුණා. මුල පටන් එහි වැඩට කැමැතිව සිටියේ නෑ. මම රැය වෙනතුරු අවන්හලේ වැඩ කරනවාට තාත්තා කැමති නෑ. මම කාර්යාලයක වැඩක් හොයනවා. ඉඳ හිට මිස ලියුම් නෙවන්න එපා. ඒත් මාව අමතක කරන්න එපා. මම සතියකට දෙවරක් නොරිකෝට ලියුමක් ලියෙමි. එහෙත් වැඩි ලියුම් එවන්නට එපා යයි ඈ කී හේයින් ඒ ලියුම් එකතු කොට සති දෙකකට තුනකට වරක් තැපැල් කෙලෙමි. නොරිකෝට ලියුම් ලියීමෙන් ඇය සමග කතා කරන කල මා ලැබූ ප්‍රීතිය නැවත ලැබුණි. මා බැහැර ගිය විට ආපසු වෙන්නේ ඇගෙන් ලියුමක් ඇවිද්දයි බලාගෙනය. එහෙත් ඇගේ ලියුම් විරල විය. දෙවෙන්දරාසන්ට ඉතා හොඳ ආරංචියක් කියන්ටයි මේ ලියුම ලියන්නේ. මට කාර්යාලයක වැඩක් ලැබුණා. දැන් සතියක් විතර වෙනවා. මට තාම වැඩ හුරුමදි. ඒත් හැමදෙනාම කරුණාවන්තයි. මට උදව් කරනවා. සමහර දවස්වලට වැඩ කරමින් සිටින අතර මට දෙවෙන්දරාසන්ව සිහි වෙනවා. එවිට කිසි වැඩක් නොකර මම බලාගෙන ඉන්නවා. මොකද නොරිකෝසන් නාකි ගෑනියුද්දේ විලාසයක් දමාගෙන බර කල්පනාවක යෙදලා ඉන්නේ යයි කාර්යාලයයි මට විහිළු කරනවා. මේ කාර්යාලයේ වැඩ කරන යුරෝපීය ජාතිකයන් නිතර තමාගේ නිතර තමාගේ ක්‍රියාවට ටෙලිෆෝන් කරනවා. ඔහු ඇයට ආමන්ත්‍රණය කරන හනින් ඔබ මට නොරිකෝ යයි කතා කරන හඬ සිහි වෙනවා. කරුණාකර අයියට ලියුමක් ලියන්න. මට ලියනවා නම් මාරුවෙන් මාරුවට කාර්යාලයටයි ගෙදරටයි දමන්න. කල්යාමේදී මගේ සිතේ තැවුල නිවියාවියයි මම සිතුවෙමි. එහෙත් සිදු වූයේ ඊට ඉඳුරාම වෙනස් දෙයකි. දවසින් දවස මාගේ සිතෙහි වූ සංකා වැඩි විය. පෙරටත් වඩා මම නොරිකෝගේ සමාගම පැතුවෙමි. ඇය අමතක කර දැමිය නොහැකි බව මට එන්නේ නැකම පෙනෙන්නට විය. කොයි වේලාවකවත් මාගේ සිතෙහි සංසුන් බවක් නොවිය. ආලයයි කියන්නේ කායික වමනාවක් පිළිමසා ගන්නා තුරු සිතෙහි හටගන්නා ආසාව නොවේද? එසේනම් විශේෂ ස්ත්‍රියක් පැතීමෙන් වැඩක් නැත. කායික ආස්වාදය කවර ස්ත්‍රියකගෙන් වද ලබාගත හැකිය? මා නොරිකෝ පමණක් පැතුවේ ඇය තරම් හොඳින් වෙන කිසිම ස්ත්‍රියක ඇසුරු කිරීමට මට ඉඩක් නොලැබුණු නිසා වන්නට ඇත. හෘදෙහි ඇවුණු රාග ගින්නෙන් හටගත් දුම් පටල වලින් මාගේ දැස් දැන් නැසී තිබේ. රාගයේ සංසිඳුවොත් මගේ දැසට ප්‍රකෘති පෙනුම නැවත ලැබේ. මගේ ලෝකය දැන් පිරී තිබෙන්නේ නොලිපෝගින්නේ. එහෙත් ඒ මා මවා ගස්පටු කල්පනා ලෝකී. සැබෑ ලොව ඊට වඩා කොතරම් පළලද? එහි වෙන ස්ත්‍රීහු නොසිටිද්ද? මේ රටේ ස්ත්‍රීහු කොතරම් දකුම් කළු වෙද්ද? ඕහු කොතරම් සිවුමැලිද? මෙහි අபிසරුලියෝ පුරාතන නගර ශෝභනියන් මෙන් අභිරූප වෙති. ඕහෝ මුදු මොලොක් වදන් තෙපලති. මම රාගේ මාර්ගයෙන් රාගයෙන් මිදෙන්නට මාන බලමි. රාගයෙන් මිදීමට එක්මගක් නම් ඊට ගුරුලක් නොපෙන්වා ඉඳුරන් দমনය කිරීමය. අනිත් මග නම් රාගයට ඉඩදී ඉඳුරන් පිනවීමය. අධික රාගයේ ගිලීමෙන් තෘෂ්ණාවේ වේගයේ සංසිඳේ. එසේ වූ කල උපේක්ෂාවෙන් නිතුව ලොව දෙස බැලිය හැකිය. එවිට සෑම දෙයකම සෑම කෙනෙකුගේම යථා ස්වરૂපය පෙනේ. සකේ සුවල්පයක් දී කුසුම් පුරෙහි හැසිරෙන විට වීරි දෙපසෙහි පිහිටි ගෙවල් වල කවුළු වලින් දිස්වන ගණිකාවෝ කඩවසම් හැඩරුවින් අගනන්සේ පෙනෙති. ඇතැම් හෝ මා දැක කෝල වෙති. ඇතැම් හෝ මා කෙරෙහි කුතුහලයක් දක්වති. ඔහු අමුත්තන් සමග මුදල් ගනුදෙනු වලට ඇතුළත් නොවේති. ගෘහපතිනිය සමග එබඳු කටයුතු අවසන් වූ විටේ ඔවුන් අමුත්තන් පිළිගන්නේ. සාස්කුවේ තිබෙන අවුළු පතක්ගෙන එක එකට පිරිනැමූ විට ඈ සතුටින් ඉපිලෙයි. එහෙත් කාසි තෑගි ගැනීමට ඕහු නැලි වෙති. බුදු බණුදෙනවල ආකාරයකට මෙවැනි සම්බන්ධ සම්බලත මිතුරු ලීලාවක් ආරෝඪ කිරීම සඳහා මම ඉඳහිට බීර ගෙන්වාගෙන ඔවුන් සමග බොමි. මා නිතරම ආපසු මගේ නිවසට යන්නේ සතුටකින්වත් කලකිරීමකින්වත් නොවේ. විහාස්ත වූ ව්‍යායාමයකින් කාලය ගෙවූ කෙනෙකුසේය. මට මමෙවාකා මුණ ගැසුනේ මේ දවස්වලය. ඈ කුසුම් කුරෙහි විසූ ස්ත්‍රියක් නොවූවාය. තමා ගේශාවක් බව ඈ ඇඟ වූ නමුත් ඈ නියම ගේශාවක් නොවූ බව මම දනිමි. ඔකේ දාවට ගොස් ආයුණු භාෂාව පිළිබඳ පරේෂණ පවත්වා පසුව කියසෝ විශ්වවිද්‍යාලයේහි උගන්වමින් සිටි ඔස්ට්‍රියානු ආචාර්යවරයෙක් ගේශා ගුහයක් යයි තමා හැඳින්වූ තැනක නම ගම හා ටෙලිෆෝන් නම්බරයද ඉංග්‍රීසියෙන් මුද්‍රණය කර තිබූ කාඩ් පතක් මට දුන්නේය. කාඩ් පතෙහි අනිත් පැත්තෙහි ඒකට යන ආකාරය සටහන් කර තිබුණු සිතුවමක් විය. ඒ විදේශිකයන් හට හෝ සංචාරකයන් හට ස්ථානවල ගණිකා නිවාසයක් වන්නට ඇතැයි මම සිතුවෙමි. නොඑක් වාරයක් මම ටෙලිෆෝන් පෙට්ටියක් ගාවින් ඔබ ඔබ ඇවිද අවසානයේ සිතට ධෛර්යයගෙන කාඩ් පතෙහි වූ නම්බරය කැරකීවිය. මැදිවියෙහි ස්ටේටගේ කටහඬ මට ඇසුණි. මා ඉංග්‍රීසියෙන් කතා කළ විට ඈද ඉංග්‍රීසියෙන්ම පිළිතුරු දුන්නාය. වේලාවක් නියම කරගෙන මම ටැක්සියක නැගී රියදුරාට කාට්පත පෙන්වීමි. ඔහු දෙතුන් වරක් මන්සන්දිවල ටැක්සිය නතර කර වීදි එළියෙන් කාට්පත මැනවින් පරීක්ෂා කොට අවසානයේ ගොස් පහනකින් තොරණක් ඉදිරියේ රථය නැවැත්තුවේය. මා ටැක්සියෙන් බසින්ම සේවිකාවක් මා පිළිගන්නට ආවාය. කුඩා වත්තක පිහිටි ගෘහයක් වෙතට ඈ මා කැඳවාගෙන ගොස් මගේ පාවහන් උනා පසකින් තබා ඔප් නගන ලද ලෑලි පොළවකින් යුත් මගක් ඔස්සේ මාගෙන ගොස් අඩදාසි දොර පළුවක් තල්ලු කර මට ඇතුල්වන්නට කීවාය. එය අලුත් අතමි පැදුරු බිමලා සාදන ලද කුඩා කාමරයක් විය. එක් බිත්තියක එල්ලන ලද සිතුවමක්ද අනික් පස බිත්තියෙහි ඇතුළට කපන ලද කවුළු පඩියෙහි මල් බඳුනක්ද මැද පහත් ලටකුරු මේසයක්ද විය. බිම වාඩි වීමට හතරස් කොට්ට කීපයක්ම තිබුණි. මුළු පරිසරයේම පිරිසිදු ලගන්නා පෙනුමක් දැරීය. සුවල්ප වේලාවකින් චේලිකාව නැවත පැමිණ ජපන් තේ දෙකක් ගෙනවිත් මේසයේ මත තැබුවාය. අනතුරුව වැඩිමාල් ස්ත්‍රියක් පැමිණ මට ආචාර කර මා සමග පිළිසඳර දෙදුවාය. මෙහාට එන ගේෂාවෝ පිටරට ආයට ගොඩක් ලැජ්ජයි. මම ඔයාට හොඳ ඉහෙලියක් හඳුන්වලා දෙන්නම්. එයාට සුළු තෑග්ගක් දෙන්නේ ඈ කීවාය. එක්විතුව රතු කිමෝනාවකින් හා කහපාට ඔබී පටියකින් සැරසීගෙන සිනාමුණකින් යුතුව සුකුමාල ඉරියව්වකින් කාමරයේ දොර පසකට තල්ලු කර ඇතුල් වී පසඟ පිහිටවා මට ආචාර කළ අபிසරුලිය ඇත්තෙන්ම රුවැටි තරුණියක් කිය. එහෙත් ඇය ගේශාවක් නොවන බව මට එකවරටම පසක් කිය. ඇය තම කොණ්ඩේ කොටට කපා සිටියාය. ගේශාවක් මෙන් ඇගේ මුහුණ වත්සුණු වලින් තවරා තිබුණේ නැත. මේ මම වකා මේ දේවේන්ද්‍රා සංයයි කියා ගුණපතනිය අප හඳුන්වා දුන්නාය. මම වකා තරමක් දුරට ඉංග්‍රීසි කතා කළාය. ඇය විදේශිකයන් සමග නිතර ආශ්‍රය කරන ස්ත්‍රියක් විය යුතුයයි මම සිතුවේ. මෙහි එන ස්ත්‍රීන් විදේශිකයන්ට ලැජ්ජායි. ගෘහපතිනිය කීවේ බොරුවක් නොවේද? ඇය ඔවුන්ගේ ශාවන්නේ හැඳින්වුවේ ජපානය ගැන කරුණු මැනවින් නොදත් විදේශිකයන් රැවටීමට වන්නට ඇතැයි මම සැක කළෙමි. කෙසේ වෙතත් මම වකා ප්‍රිය සල්ලාප දෙදීමෙහි හුරු බුහුටු නොමනා ලෙස කඩි පිළිතර නො වූ මද ලැජ්ජා බයක් වූ ස්ත්‍රියක් වූ ආයේ ඇය දක්ෂ ලෙස ආලේ ව්‍යාජයක් මවා පෑවාය. ඇය මද එළියෙන් මුත් වෙනම කාමරයකට මාගෙන ගියාය. මා සකේ බොන්නට සතුටුදයි ඇය අසා සේවිකාවකට අඬ ගැසුවාය. මම් බොන්නේ කෝපියයි ඇය කීවාය. ඇය සැහැල්ලු කිමෝනාවක් එළවිත් මට අඳින්නට දුන්නාය. කුඩා පහන් කූඩු වලින් එලි කරන ලද කළු කල් කැට වලින් හා සුදු බොරළු වලින්ද සැදූ මගක් ඔස්සේ ගෙයින් පිට පිහිටි නාන කාමරයකට මාගෙන ගොස් මට නෑමට උණු වතුර සකස් කොට දුන්නාය. ඇතැම් දවසක ඈ රේඩියෝවක් ගෙනවි අපේ කාමරේ මුදු සංගීතයෙන් පිරෙව්වාය. මා පිටත්ව යන්නට සැරසෙන විට මා නැවත එනතුරු තමා බලා සිටින බව ඈ කිවාය. තමාගේ සැබෑ නම යෝකෝ කොයිකෝ බව කියා ඈ තම ඡායාරූපයක් ගෙනවි දුන්නාය. අනිත් දවසේ එනකොට ඉස්සෙල්ලා මට ටෙලිෆෝන් කරන්න. මේ නම්බරයට කියා වෙනම නම්බරයක් මුද්‍රණය කර තිබූ කාඩ් පතක් එයාමට දුන්නාය. ඇයි වෙන කොහේවත් ඉන්නේ යයි කරුණු පැහැදිලිව තේරුම් ගත නොහැකි වූ මම ඇසිනි. ඔව් අපි ඉන්නේ වෙනම තැනක. මෙහාට හම්බ වෙන්න එනවා විතරයි. ඈ කීවාය. කිසියම් කටයුත්තක් සඳහා තමාට මුදල් ලෝමනා බව කී ඈ ඉඳහිට ඉඟියක් පායි. දිනක් කරන ඇලී හලකට ගොස් තම හිස කෙස් සරසවා ගත යුතු බව ඈ කීවාය. දිනක් තම මව අසනීපෙන් සිටින නිසා නාගසාකි වලට ගොස් ඒමට සිදු වී තිබෙන බව ඈ සඳහන් කළාය. එවැනි උවමනාවල් ගැන මා සමග කීම ඇගේ ඈඟිලි භවයේ ලකුණක් යයි මම සිතුවෙමි. එහෙත් මා ඈට තෑග්ගක් දුන්නට ඈ කෘතඥ ලීලාවෙන් ඒ පිළිගත්තාය. මා ඇයට කිසිවක් තෑගි කළේ සිය කැමැත්තෙන් නුවද පසුව මම ඇය කෙරේ අල්ප මාත්‍රයක් උරණෙමි. ඇය මට සැබවින්ම ඇඟිලි නම් ඇයි ඇය නොඑක්වර එවැනි ඉඟිපා මගෙන් මුදල් ගන්නේ. මම ඇයගෙන් තොර වන්නට තැත් කෙලිමි. එම ගෘහයේදී මට වෙන එකියක් හමු විය හැකිය. නිතර මම ආකා හමු වන්නට යන්නට මාගේ වියදම වැඩි ඇයට වඩා කරුණාවන්ත තරුණියක් එහි සිටින්නට පුළුවන්. මම සිරිත් පරිදි ඈටම කෙලින්ම ටෙලිෆෝන් නොකර පළමුවෙන් ටෙලිෆෝන් කළ ගෘහපතියට කතා කළෙමි. මම අද එනවා. මට කවුරු හරි හඳුන්වලා දෙන්නේයි මම කීවෙමි. කවුද කතා කරන්නේ? දෙවෙන්දරාසන් නේද? ඈසිය. මම පුදුම වෙමි. මම අඳුනාගත්තා ඔබේ කටහඬයයි ඈසිනාසමින් කීවාය. ඔබේ එහෙලිය මම වකාසන් නේද? ඈ බලාගෙන ඉන්නවා ඔබ එනකල්. එදා මා ගිය විට මම වකා ගෘහපතිනිය සමග දොඩමින් මා එනතුරු ඒ පිළිහි බලාගෙන සිටියාය. එය මා කාමරයට කැඳවාගෙන ගොස් කිසිවක් නොකියා කනස්සලු විලාසයෙන් මද වේලාවක් වාඩි වී සිටියාය. මන් දැන් දේවාලයට ගිහිල්ලා එන්නේ. මම දෙවියන්ට කිව්වා මගේ කරදරගෙන. ඇයි මොනවද අමුතු කරදර? දේවේන්ද්‍රාසන්ට මාව ඕනේ නෑ කිව්වා හින්දා මා ඇගේ කීම විශ්වාස කළේ නැත. එහෙත් මට ඇය කෙරෙහි අනුකම්පාවක් ඇති විය. ඇය මට කවර වරදක් කළාද? මා ඇයට කෑලි දුන්නේ මගේ කැමැත්තෙන්ය. ඇකින් කිසිදු බලපෑමක් නොවිය. ඇය සියල්ලම ගෘහපතිනිය සමග කියන්නට ඇත. මා වෙන කෙනෙකු හමුවන්නට තැත් කිරීම ගැන මට ලැජ්ජා සිතෙනවා. එබඳු කටයුතු වලදී උවද තිර ගුණයක් දැක්විය යුතුය. නෑ මම එහෙම කිව්වේ නෑ. මම කීවේ නෑ. මම හිතුවා මම වකාසන් අද නැතුව ඇතයි කියලා. මම දවසක් ටෙලිෆෝන් කරනකොට හිටියේ නෑනේ. උදේ වරුවේ කොයි වෙලාවට කතා කළත් මං ඉන්නවා. ඊට පස්සේ නවරදවාම මට කතා කරන්න ඕන. ඈ කීවාය. එහෙත් ඈ නෝ මායා දැල ටික ටික ඉරී ගියේය. මා ඊට ඇඟිල්ලෙන් එන ඕනෑකමින් සිදුව කළෙමි. ඈ බලන්නට යාමෙන් කවර සෙතක් වෙයි මා සිතන්නට වීමි. මට වඩ වඩා සීවූයේ නොරිකෝය. මම නිතතින් මම වාකා නොලිකෝ සමග සසදා බලමි. මම වාකාගේ පිටත්තර මොලයක්ය. එහෙත් අභ්‍යන්තරෙහි ඈ දැඩිය. නොරිකෝ ඊට හාත්පසින්ම වෙනස්ය. පිටත්තරෙහි ඇගේ නොනමන ගතියක් ඇත. එහෙත් ඇගේ අභ්‍යන්තරයේ මුදුය. දශකයකට පමණ පසු මම මම වකාට තෑග්ගක් යවන්නට සිටුවෙමි. එසේ කිරීමට සිටුවේ ඇයට අවසාන සැලකිල්ලක් වශයෙන්යි. එතෙන් සිට ඇගෙන් මුළුමනින්ම තුරන් වීමට මම ඉටාගතිමි. මම සාප්පුවට ගොස් ස්ත්‍රීන් පාවිච්චි කරන විදිහේ කුඩා සිගරට් කොපුවක් තේරුණි. ඒ වඩා මිල නොවුවද හැඩරුවින් යුතු විය. ඒ ඇයට තැපල් කර යවන මෙන් මම වෙළඳහල් සේවකයාට කීයෙමි. මා මම වාකාගේ ලිපිණේ ඔහුට දුන්නේ මදක් ලැජ්ජාවෙනි. ඔහු කුමක් සිතාවේදයි මම නොදනිමි. ඔහු ඒ ලිපිනේ සටහන් කරගන්නා විට ඔහුගේ මූණේ සිනාවක සේයාවක් තිබුණිද? ඇතැම් විට මම වකා විසින් මේ කවුරුත් දන්නා කොට්ටාශයක විය හැකිය. ඔහු මගේ නම ගමද සටහන් කරගත්තේය. මා කාගේ කවුද කියා අනාවරණය කරන්නට සිදුවන බවක් මම නොසිතුවේ. යම් විදියකින් මේක යවන තැනැත්තාට හම්බ නොවුනොත් අපි ඔබට දන්වන්නේ ඇතැයි ඔහු කීවේය. මුදල් ගෙවා යන අතර මම මදක් දුරදී ආපසු හැරී සිගරට් කොපු විකුණන කවුන්ටරේ දෙස බැලීමි. මගේ නම ගම ලියාගත් වෙලෙන්දාද තවත් සේවක සේවිකාවද කිසියම් පසුකුසුවකදී සිනාසෙමින් සිටියහ. ඔවුන් දෙදුවේ මාගෙන වන්නට ඇතැයි මම සිතුවෙමි. දෙතුන් දවසකට පසු මම වකාගෙන් මට ලියුමක් ලැබුණි. ඇය මගේ ලිඛනය දැනගන්නට ඇත්තේ පාර්සලෙහි සඳහන් වී තිබුණු නිසායයි මම සිතුවෙමි. ලියුම ඉංග්‍රීසියෙන් ලියා තිබුණි. ඔබ යූ තෑග්ග ලැබී බොහොම සන්තෝෂ වුණා. මම නැති නොකර පාවිච්චි කරනවා. මම බොහෝ දවස් බලාගෙන හිටියා ඔබ එනතුරු. ඉක්මනින් නැවත මුණ ගැසෙන්න එක බලාපොරොත්තු වෙනවා. මා නැවත වරක් මම වකා බලන්නට ගියේ ඒ අවසාන වතාවේයි අදිෂ්ඨාන කරගෙන. මා දුටු විගස ඈ මා එව් තෑග්ගගෙන සඳහන් කළාය. ඒ තම ඔඩොක්කුවෙන් ඇද මට පෙන්වාය. එදා මේක ආපු දවසේ මගේ යෙහෙලියෝ කිව්වා අන්න මමෝකා සන්ට කවුද යාළුවෙක් ගක් වචන තෑග්ගක් එවලා තියෙනවා කියලායයි ඈසිනාසෙමින් කීවාය. එහි ගැල්පී තිබුණු ඇනුම් පදේ මාගේ සිත රිදෙන්නේ. මා කුමකටද මෑ බලන්නට එන්නේ. දැන් නම් එය හුදු ගනුදෙනුවක් මිස වෙන කිසිවක් නොවන බව මට පැහැදිලිය. එක් අතකින් තෑග්ගක් දෙදී නෑවි සිටීමට වඩා ආපු එක වඩා ඉහකයි මට සිතුනේ. ඈ දැන් තත් කරන්නේ මගෙන් වඩ වඩා ගන්නටය. මාද ඈට එසේ කළ යුතුය. එදා මා ආපිට යන්නට සැරසෙත්ම අල්ලපු කාමරෙහි දෙතුන් දෙනෙකු අලු හඬකින් දොඩනු මට ඇසුණි. ඔවුන් ඇමරිකානු බටයන් විය යුතුයයි මම සිටිමි. මම මමවකාගේ මුහුණ දෙස බැලිමි. එහි චකිත භවයේ ශේයාවක් වැටි මොහොතකින් අතුරු දහම් වී යනු මම දුකිමි. ඈ හොරෙහින් තම අත්තරලෝ සුවදෙස බැලුවාය. දැන් වේලාව හරි නේද යයි මම ඇසීමි. නෑ කවදාද ආයෙත් එන්නේ ඈ ඇසුවාය. ටෙලිෆෝන් කරන්නම් යයි කියා මා පිටවී ගියේ තවත් එසේ කිරීමට අදහසක් නැති වේය. ඈ දොරගාවට මා කැටුවස් මාගේ පා වහන් රාක්කෙන්ගෙන මා ඉදිරියෙන් ඉදිරියේ තබා මා එය දමාගෙන යනතුරු බලා සිටියේ නොසිලිමත් ගතියෙන්නේ මට සිතුනි. මම බොහෝ කාලයක් කුඩකලා භවයේ පිළිසරණ සෙමින් ජීවත් වෙමි. මම ඉතා අමාරුවෙන් චිත්‍ර දෙකක් ඇඳ අවසන් කළෙමි. එහෙත් ඒවා ඇඳීමේදී හෝ ඇඳ අවසන් කොට නැරඹීමේදී හෝ මාගේ සිතට කිසියම් ආස්වාදයක් නොවිය. නොරිකෝ වඩ වඩා ජීවමාන ලෙස මගේ මනසට ගොදුරු වූ ආය. මා නොඑක්වර අවදි වූයේ ඇගේ කටහඬ ඇසීමෙන් යයි සිතාගෙනය. මා සිටින්නේ වෙනම තැනක බව අවබෝධ වන්නේ ටික වේලාවකින්ම. මා වරක් දෙවරක් ඈට ලියූ නමුත් ඇගෙන් ලියුමක් නොලැබුණි. මුදු මොලොක් වචනයකින්වත් සංග්‍රහයක් නොලබ මා ගත කළ මිසරු ජීවිතෙහි ආදරයක පිළිරුවක්වත් ලැබුණේ මම උකාගින්නේ. මා ඇයගෙන් සෙව්වේ සැබෑ ආදරේ නො ආදරේ ව්‍යාජයකි. ඈ එබන්දක් මා ඉදිරියේ තබන්නට කැස් කළාය. ඒ පිට දැන්නේ මාය. ආදරේ ප්‍රතිරූපයේ ආදරයට වඩා හොඳය. සැබෑ ආදරේ ජීවිතේ පතුලට කිඳා බැස එහි ඇති දුකකින් තැවරේ. ආදරේ වියාජ්‍ය ජීවිතේ මතු පිටට පාවේ. ඒ ක්‍රීඩාවකි. ඒන් ඇලුම් බැලුම් හටගන්නේ නැත. නළු නිලි දෙදෙනා නළු වෙස් වලාගෙන නටන බව අවබෝධ කළ යුතුය. එකෙකු අනිකාගේ වේශය ගලවා සැබෑ මුහුණ දිස බලන්නට තත් කිරීම වැරදිය. එසේ කිරීම ඒ ක්‍රීඩාවේ නියෝගයන්ට විරුද්ධය. බොහෝ කලකට පසු මා සවස ගෙදරින් බැහැර ගොස් ඇවිදින අතර මමවකා නැවත බලන්නට යාමට මට හදිසියෙම සිද්ධිය. මම ඇයට ටෙලිෆෝන් කළෙමි. එහෙත් එදා මමවකා ගෙදර නැතයි එන ස්ත්‍රියක් මට කීවාය. කොයි වේලාවක ආපසු එයිදැයි ඇසූ විට රෑ වෙනතුරු නොවන බව ඈ කීවාය. මා තුළ මහත් ඊර්ෂ්‍යාවක් හටගත්තේය. එදා රෑ ගත කරන්නේ කෙසේදැයි මගේ මනසට පෙනී ගියේය. ඊට ඊර්ෂ්‍යා ගන්නට මා මහා මෝඩයෙකු විය යුතුය. එදා රෑ පමණක් නොව සෑම රෑකම ඈ ගත කරන්නේ එම ලෙස නොවේද? මා මේ නොදැන සිටි කරුණක්ද? මා ටෙලිෆෝන් කළ සෑම විටම මා එනතුරු බලාගෙන සිටින බව ඈ කීවාය. එහෙත් ඈ මට කීවේ උදේට ටෙලිෆෝන් කරන්නයි කියාය. ඈ පවත්වන්නට තච් කළ මායාව බින්හෙළුවේ මා මිස වෙන කෙනෙකු නොවේ. බොහෝ කලකට පසු නොරිකෝගෙන් දියුමක් ඇලිත් තිබුණ නිසා මම ඊටා නොවිසිල්ලෙන් එය ඇර බැලිමි. සතියකට පමණ පෙර මම ඈට දොස් කියා ලියුමක් යැවුවෙමි. අඩු ගානේ මට ලියුමකින්වත් සංග්‍රහ කිරීම ඒතරම් දුෂ්කර කාර්යයක් දැයි මම ඒ ලියුමෙහි ඇසිමි. මේ ලියුම ආවේ ඊට පිළිතුරක් වශයෙන් යයි මම සිතුවෙමි. ඔබට බොහෝ කලකට ලියුමක් එවන්නට බැරි ගැන ඇත්තෙන්ම කනගාටුයි. මේ දවස්වල මට නොයෙකුත් දුක් කරදර පැමුණුණා. ලියන්නට බැරි වුණේ ඒ නිසයි. දේවෙන්දරාසන් මාගේ ඊටාම ප්‍රිය වූ ලෝකයේහි මට ඇත්තා වූ ඊටාම වටිනා වස්තු වන මාගේ පියා හදිසියෙම මලා. එදා මම කාර්යාලයෙන් ගෙදර එනකොට රෑ වෙලා. තාත්තාට එතකොට සිහි නැතිව බිම බාවලා සිටියා. අක්කයි අක්කගේ දුවයි ඇවිත් සිටියා. තාත්තා පැය ගාණක් ලොකු හඬකින් අමාරුවෙන් මෙන් හුස්ම ගනිමින් සිට පහුවදා උදේ 3ට මලා. ඔහුගේ නහයෙන් ලේ ගලමින් තිබුණා. මම තාත්තා එක්ක අන්තිම වරට කතා කළේ එදා උදේ. තාත්තා දෙවෙන්දරාසන්ට ආදරෙන් සිටියා. දෙවෙන්දරාසන්ද තාත්තාට ආදරෙයි. තාත්තා හොඳ කෙනෙක් නොවේද? ඔහු ගැන හොඳක් කියා මාව සනසන්න. ඉක්මනට ලියුමක් එවන්න. මම බලාගෙන ඉන්නවා. මට එකවරම සිහි වූයේ එදා අන්තිම දවසේහි චියකෝ මට පෙන්වූ නපජිමා සංගේ ඡායාරූපයයි. ඔතෝ සංගේ පින්තූර වලින් මෙච්චරයි ටිකක්වත් හොඳට ඇවිත් තියෙන්නේ යයි කියා මේසේ මත දිගහැර තිබූ ඇල්බමේ ඈ මා වෙතට ලං කළාය. ඒ ඡායාරූපෙහි ඔහු වමත්ල මත බත් බඳුන තබාගෙන ඒ කටගාවට ලංකොට දකුණේ වූ හෂී කෝටු වලින් බත් ටිකක් කටට තල්ලු කරමින් සිටියේය. එවෙලෙහි ඔහුගේ මූණේ ඌයේ ජීවිත සටනින් හෙම්බත් වූ වෙක්ක මලානික පෙනුමකි. දෙවන්දරාසන් ගියාම පාළුයි. මා දුම්රියට ඇතුල් වූ විට ඔහු කීවේද ඊට සමාන වූ පෙනුමකින් යුතුවය. මම වහාම නොරිකෝට ලියුමක් ලීවෙමි. මලගිය ඇත්තන්ගෙන අපි දුක් වෙන බව සැබෑවක්. ඒත් මලගිය ඇත්තෝ දුක් වෙන්නේ නැහැ. ඒ අය වාසනාවන්තයි. තාත්තා හොඳ කෙනෙක් බව මම දන්නවා. තාත්තා ජීවත්ව සිටියේදී තාත්තාගේ සිත රිදවන විදිහේ කිසිවක් නොරිපෝසම් කළේ නැහැ. තාත්තා අකමැතියි කියා සිතූ සෑම දෙයින්ම නොරිකෝසම් වැළකුණා. ඒ කොයිතරම් ලොකු සැනසීමක්ද. ජීවත්ව සිටින අපට ඊට වඩා ලොකු සැනසීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? තාත්තාගෙන දුක් වෙන්න එපා. තාත්තා නැතිවීමෙන් අපටයි පාඩුව. ඒ තාත්තාගේ දුක් කරදර කෙලවරයි. අපි දුක් වෙතොත් දුක් වෙන්නේ අපගෙනයි. මත්තටත් තාත්තා අකමැති දෙයක් නොරිකෝසන් කරන්නේ නැති බව මම දන්නවා. ඒයින් සතුටු වෙන්න. මේ පුවත දැනගෙන තෙමසකට පමණ පසු මම යලිත් ටෝකියෝ බලා යාමට තීරණය කතිමි. නොරිකෝ හමු නොවී සිටීමට මාගත් වෑයම් නිෂ්ඵල බව මට වැටහුණි. දිනෙන් දින මාගේ සිතෙහි වැඩුණු සංකාව පහවන හැඩක් නොපෙනේ. කෙලවරදී කුමක් කරන්නටද කියා මා තුළ පැහැදිලි අදහසක් නොවිය. නොරිකෝ නැවත දැකීමේ ආශාවෙන් මා පෙළුණේය. නකජිමාසන් මැරුණේ නොවැම්බර් මාසයේ අවසාන හරියේදීය. වසන්තාරම්භෙහි මම ටෝකියෝවට යන්නට සිතා ගත්තෙමි. එහෙත් ටෝකියෝවේ ලාබට කාමරයක් සොයා ගැනීම අපහසු බව මම දනිමි. සාමාන්‍යයෙන් විදේශිකයන් සඳහා තිබෙන කාමරවල මිල වැඩිය. ඕකතා සංගින් කාමරයක් ඉල්ලීමටද මම අකමැති වීමි. එසේ කළහොත් නොරිකෝ හමු වීමට නැවත අකුල් ඇති වේ. යපනුන් නැසෙන කාමර නම් ලාභයට ගත හැකි වූද දන්නා අඳුන්න කෙනෙකු මාර්ගයෙන් මිස එවන්නක් පිළියෙල කර ගැනීම අපහසුය. මා දෙතුන් මතකින් ටෝකියෝවට එන බව කියා කාමරයක්ගෙන සෝදිසියෙන් සිටිනමින් මම නොරිකෝට ලියා යැවෙමි. ඒ ලියුමට ඉක්මනින් පිළිතුරක් ආවේය. ඔබ එන බව දැනගෙන බොහෝ සන්තෝෂ වුණා. කාමරයක් සෙවීම නම් මම අරුයි. මටත් වැඩි වේලාවක් නැහැ. මම අයියාටත් තීවා සොයන්නට ගියා. මෙවර ඔබ සමග කතා බහ කිරීමටවත් විවේකයක් ලැබේද කියා දන්නේ නැහැ. මම උදේ සිට රෑ 9:10 වෙනතුරු කාර්යාලයේ වැඩ කරනවා. ළඟදී සිට කාර්යාලයේ කටයුතු වැඩ වී තිබෙනවා. තාත්තා මැරුණු පසු මගේ නෑදෑයෝ මාගෙන කරදරයෙන් සිටිනවා. ඒගොල්ලෝ මට විවාහයක් ගැන කතා කරනවා. ඔබ ඒ ගැන අසා සන්තෝෂ වේයයි කියා අයියා කීවා. මේ හැබෑද ඔබ ඇත්තෙන්ම මාගේ විවාහය ගැන සතුටු වෙනවාද? මට ලියුම් එවනකොට කාර්යාලයට එවන්න එපා. ගෙදරට එව්වට කමක් නැහැ. ඊට හේතුව පස්සේ කියන්නම්. කරුණ මෙසේනම් මා කුමකටද ටෝකියෝවට යන්නේ? මා යන්නට අදහස් කළේ නොරිකෝ හමු වීමටය. ඇය සමග කාලය ගත කිරීමට වේ. ඇයට ඒ සඳහා විවේකයක් නැත්නම් මා එහි ගොස් කුමක් කරන්නටද? විවාහය ගැන ඇගේ අදහසක් තිබේ නම් මා ඊට බාධා කිරීම නොවටී. එයින් මටවත් ඇයටවත් සිතක් නොවන්නේය. ඇයට විවාහයක් අවශ්‍යය. ගෙයක් දොරක් වුවමනෝය. මා සමග විනෝද වීමෙන් ඇයට තම ජීවිතයේ හොඳම අවධිය ගෙවිය නොහැකිය. මම ඈගේ සුභසිද්ධිය පතන්නේ නම් ඇත්තෙන්ම ඈගේ විවාහයට මා සතුටු විය යුතුය. එහෙත් ඒ තරමට මාගේ සිත මට හසුරුවා ගත නොහැකිය. මා ටෝකියෝවෙහි සිටින විට ඈගේ විවාහ මංගල්‍යය සිදු වුවහොත් ඒ මාගේ අවමගුලසේ දැනුණු නියතය. මා ඇස් ඉදිරියේ ඈ වෙන කෙනෙකු වෙත පාවා දෙනු මට බලාගත නොහැකිය. හිතජිගෙන් මට ලියුමක් ලැබුණේ ඊට නොබෝ දවසකට පසුවය. මම මේ ලියන්නේ ඔබට හොඳ ආරංචි දෙකක් කියන්ටයි. ඔබ ටෝකියෝවට එන බව නොරිකෝගෙන් දැනගන්නට ලැබුණා. අපේ පියාගේ අන්තිම කැමැත්ත වූයේ ඔබ වෙනුවෙන් යමක් කිරීමටයි. මම පසුතැවිලි වන්නේ ඔහුගේ කිසිම කැමැත්තක් ඉෂ්ට කිරීමට මට අවස්ථාවක් නොලැබුණු නිසායි. ඒ හින්දා ඔබ ටෝකියෝවෙහි නතර වී සිටිනතුරු පියාගේ කාමරේ ඔබට දෙන්න අපි සිතාගත්තා. චියකෝ සියල්ලක්ම සුද්ධ පවිත්‍ර කරાવી. නොරිකෝ ඔබට කෑම පිසදේවි. තවත් ආරංචියක් තියෙනවා. නොරිකෝ සන්ට පෙන්වතෙක් ලැබුණා. එයා හොඳ කඩවසම් පුරුෂයෙක්. එයා නොරිකෝට කැමතියි. නොරිකෝද එයාට කැමති හැඩයි. ඒ ගැන අපි බොහොම සතුටුයි. ලියුමේ අවසාන කොටස කියවූ විට මට දැනුනේ මා සිටගෙන සිටි තැන පොළව හදිස්සියෙන් කිඳා බසින්නක් සීය. නොරිකෝට පෙම්වතේ ඈ විවාහ වීම වෙනම කරුණක්. එහෙත් ඇයට පෙම්වතෙක් සිටීම නොරිකෝද එයාට කැමති හැඩයි. ඈ කිසි කලක මට ආලය කළේ නැත. මට ඒ බව ඉවකින් මෙන් හැඟුණි. ඈ මට හුදෙක් කරුණාවෙන් සැලකුවා පමණි. මා සමග කතා බහ කිරීමට ඈ ප්‍රිය කළාය. එහෙත් මම පිටකෙනෙකු වීමි. අප දෙදෙනා අතර සම්පූර්ණ අන්‍යෝන්‍ය අවබෝධයක් නොවිය. මා සිතන මතන සැටි ඈට නොතේරේ. ඇයගේ සිත ක්‍රියා කරන සැටි මට රහසකි. ඇයගේ බස මම නොදනිමි. මා කියන දේ ඇයට නොය හැටි. එහෙත් නොරිකෝ මට ලියු සැටියෙන්ද ඇගේ වෙනත් කිරුම් කියුම් වලින්ද ඇගේ සිත තුළ මා කෙරෙහි ගැඹුරු ඇල්මක් සැඟවී තිබේ යයි අනුමාන කිරීමට ඉඩ තිබුණි. සමාගයේ සිට කල්යාමේදී වෙනස් වූයේ නම් ඇයි ඈ මට ඒ බව නොදැන්නේ ඇයි ඈ මට ඒ බව තම සහෝදරයාගේ මාර්ගයෙන් දන්වන්නට සිටුවේ මට කෙලින් කියන්නට බැරි නිසාද ඇයසේ කළේ. අප දෙදෙනා අතර ගිවිසුමක් තිබුණා නොවේද? ඇගේ සිත වෙනස් වූයේ නම් ඇයි මා එදා දුන් සිහිවටේ මට ආපසු නොවුවේ? මම ටෝකියෝවට ඔයාමට සිතාගතෙමි. එහෙත් මගේ අදහස හදිස්සියෙන් වෙනස් වූයේ කුමක් හේඳයි ඉදදී සිතන්නට පුළුවන්. ඔහු තුල මාගෙන සැකයක් උපදින්නට ඉඩ තිබේ. ඒහින් මට හදිස්සියෙන් අක්මාවෙහි ආබාධයක් සෑදුණු බවද දැන් ගමන් කිරීම හොඳ නැතයි වෛද්‍යවරය අවවාද කළ බවද කියා මම හිතට ලියුමක් යැවෙමි. මට සුව වූ දෙතුන් මාසකින් එන බවද මම කීවෙමි. ඊළඟ දවස් කීපේ මා කෙබඳු සංతాපයකින් ගත කළේද කියා මා හැර අන් කිසිවෙක් නොදනී. මට ටෝකියෝවට ගිය නොහැකිය. ටෝකියෝ වල සිටිය නොහැකිය. ආපසු ගමරට බලා යාමටද මම සිටිනේ. එහෙත් කොයිබ ගියත් මට මේ ලොව එකසේය. මා වටා මිනිසුන් දහස් ගණන් සිටියද මම හොඳ කලාවෙන් පසු වෙමි. කිසිවෙකුගේ ආදරය හා සැලකිල්ල මට නොරුස්සයි. කිසිවෙකු මට ආදරය නොදක්වතත් මැනවයි මට සිටේ. ඒ වඩා ලොකු සැනසීමකි. දිවි නසා ගැනීමේ සිතුවිලි මා තුළ උපන්නේය. මේ පරිසරෙහි ඒ නින්දාවක් ලෙස නොනැගේ. මෙහි ජීවිතයේ මෙහි මරණයද රමණීයයි. දිවි නසා ගැනීම බය ආදු නිවට ක්‍රියාවක් නෙවේ. දසයි ඔසමුතරම් හොඳට අන් කිසියෙකු දිවි නසා ගැනීම වෙනුවෙන් තර්ක කරන මා අසා නැත. නොරිකෝ මට ජීවිතයේ సౌందර්යය මෙන් මරණයේ సౌందර්යයද පෙන්වා දුන්නාය. කෙනෙකු දිවි නසා ගන්නේ ජීවිතයේ సౌందර්යය රැක ගැනීමටය. කෙනෙකු ජීවිතයෙන් පොදු సౌందර්යය කිලිටි වේනම් ඒ පොදු సౌందර්යය කිලිටි කරමින්ම ජීවත් වීමට වඩා ඒ නිර්මලව තිබෙන්නට ඉඩදී තමා නැතිවීම මෙහිකයි සිතති මම නොරිකෝ එවූ ලියුම් කීපයක් නැවත වරක් කියවා බැලිමි මිත්‍රසුගෙන් ලැබෙන ලියුම් වලට සමාන වූ ඒ වාගේ හුරතල් තොගල් වචන එකපොදු නොවිය ඉඳහිට පමණක් ඈ යටහත් කරගෙන සිටින්නට පැත්කල කිසිවක් අදිසියෙන් උඩට මතු වූ තැන්සේ පෙනුනේ වාසගමක් දෙකක් විය. එහෙත් එබඳු තැන් විරල විය. ඒවා හැරුණු විට හුදු මිතුරුකම ඉක්මවා ගිය හැඟීමක්සේ සැලකිය හැකි කිසිවක් එකලියුමකවත් පවසා තිබුණේ නැත. මා ඇයට නොදනුවත්ව ටෝකියෝවට යන්නද මට අවසාන වරටවත් ඇය දැකගත හැකි නම් ඒ ඇත. ඇය සවස කාර්යාලයේ වැඩ කටයුතු අවසන් කොට තම පෙම්වතා සමග නිකුත්ව යනු මට බලාගත හැකිය. ඇගේ පෙම්වතා නිසකවම කාර්යාලයේ වැඩ කරන කෙනෙක් විය යුතුය. කාර්යාලයට ලියුම් එවන්නට එපායයි ඈ කීවේ ඒ නිසා වන්නට ඇත. මම දෙදෙනාට නොපෙනී ඔවුන් පිටුපස යන්නෙමි. ඕහු කෝපි හලකට ඇතුල් වෙති. නැතහොත් බොදුන් හලකට යති. මා සමග යන විට මෙන් සියලු දෙනා ඈ දෙස හැරී නොබලති. තරුණයන්ද තරුණියන්ද ඈට සිනාසෙන්නේ නැත. ඈ කම්පන් මිස්ත්‍රියක් යයි කිසිවෙකු නොසිතයි. මේෂයක් ගාව මූණට මුහුණ දී වාඩි වී ඔවුන් දෙදෙනාට නොඑකේ පහසුවෙන් දෙවිය හැකි. පුතෙක් නිහඬව ඔවුන්ගේ මුහුණ දෙස බලාගෙන සිටීමට ඔවුන්ට සිදු නොවේ. එක දේ දෙතුන් වරක් කියා තේරුම් කර දීම අවශ්‍ය නැත. ඔවුන්ට විහිළු තහළු හෝමාරු කරගත හැකිය. මහ තේරෙන නිසා අනිකා අනිකා කියන දේ වර්ධවා තේරුම් නොගනිමි. අද බොහොම සීතලයි. ඒ ටීයේ පෑවුවානේ. මේ මාසේ සාමාන්‍යයෙන් වහිනවද? ජපානයේ කාලගුණේ වහවහ වෙනස් වෙන සුළුයි. ගම රටේ නම් මුළු අවුරුද්දම පායනවා. ඔවුන්ගේ කතාබහ මෙවැනි මාතෘකාවලට සීමා වන්නේ නැත. ඔවුන් දෙදෙනාට තම තමන්ගේ සිත් ඉතා පහසුවෙන්ම ඉඳගන්නට පුළුවන්. නොරිකෝ හදිසියෙන් මා දුටුවොත් ඈ කුමක් කරාවිද? ඇයි මා නුදුටු වාසයේ වෙන දෙසකට හැරේවිද? නැතහොත් තම පෙම්වතාට මා හඳුන්වා දේවිද? මා තමාගේ කවරෙක් යයි කියාවිද? තමාගේ මිතුරෙක් කියා එසේ කීවොත් මා වැනි විදේශිකයෙකු ඇය හඳුනාගත්තේ කෙසේදයි පෙම්වතා පුදුම වනු ඇත. මා තමාගේ පියා දැනසිටි කෙනෙක් වශයෙන් හඳුන්වා දුන්නොත් වඩා නොමැනේවිද? නැතහොත් තම සහෝදරයාගේ මිතුරෙකු කියා නොරිකෝ මට එවූ නියුන් සියල්ලක්ම මම පොලිස්සා දැනුවෙමි. රෝම අකුරෙන් ඈමට ලියා දුන් ජපන් සින්දුද මම එහෙම ගිනි ගොඩට හෙළුවෙමි. ඉරගෙන අකුර ඉගෙන ගැනීම සඳහා ඈමට ගෙනවිත් දුන් ලීකට මම පොළු කහල ගොඩට විසිකලෙමි. ඒ ලීකට වලින් අප දෙදෙනා සෙල්ලමට වාසගම් සෑදෝ හැටි මට මතක් වතකුසු ඕ වසුරේනේ දෙකුසල් මම සෑදීමි. ඉක්ෂුමුකදේ ඉමොයි විමසු ඈ පිළිතුරු වශයෙන් සෑදුවාය. ටෝකියෝවේදී මම ඇඳ සිතුවම් දෙක තුන දෙස මම යලිත් දැනෙමි. මම ඒවා ඇඳේ නොරිකෝ මාළඟ වාඩි වී බලාගෙන සිටින්නේ. එහෙත් ඒවා දෙස බලන විට මට ලැජ්ජා සිතුණි. නොරිකෝගේ දැසෙහි විස්මය හා ප්‍රශංසාවද පිළිඹු වී තිබුණි. ඈ මා දෙස බැලුවේ දෙවෙන් දොරසන් අපූර්ව සිත්තරුවෙක් නේදයි කියන්නාසේය. එහෙත් මා එසේ නොවන බව මම දනිමි. මා ව්‍යාජ කලාකරුවෙකු බව මට හොඳට පැහැදිලිය. විචාරකයන් මාගෙන කීදේ සත්‍යය නොදැනුවත් වද මා මුලදී ඇන්දේ පිකාසෝ වැන්නෙක් අනුකරණය කිරීමෙන් නම් දැන් මම දැනුවත් වන උතුමාරා ආදීන් අනුකරණය කරමි. මා ඇඳ සිටුවම් අතර එකක් පමණක් මට විසි කරන්නට නොසිතුනි. ඇතෙකු ස්වර්ණ තිලකා සඳුන් ඔසවා ඇදෙස කරුණාවෙන් බලන එහි නිරූපණය වී තිබුණි. ජපන් ජීවිතයේ ඇසුරු කොට මා ඇමි සිතුවම් වලට වඩා අඩු ගානේ විෂය අතින් නොදෙහි අමුත්තක් ඇතැයි මම සිතමි. මා එය කිම් කොට දිය යුතුය. ඈ අලි අතුන්ට කැමතිය. එදා මා යක්ෂුවාවට ගිය වෙලේ ඈ මාගේ සිතුවම් ගැන උනන්දුවක් දැක්වූ බව මට සිහි විය. මම කියතෝ අතහැර යාමට පෙර ඒ සිතුවම ඈට තැපැල් කර යැවීමට මම සිතා ගතිමි. මා හිතොචිත ලියා සතියක් ගත වීමට පෙර නොරිකෝගෙන් ලියුමක් ආවේය. මම අද හවස කාර්යාලයෙන් ගෙදර ආවිට අයියා කිව්වා ඔබ ටෝකියෝවට එන්නේ නැති වගක්. ඔබගේ අසනීපය ගැන මම බොහොම කරදරයෙන් සිටිනවා. හුඟක් අමාරුද? දැන්ම එන්නට බැරි වේවිද? පසුවත් එත හැකිද? කොහෙත්ම එන්නේ නැද්ද? වෛද්‍යවරයා මොකද කියන්නේ? වහා දන්වා ලියුමක් කියවන්නේ. මම වඩා ලියුම් නොලියුක නිසා ඔබ එක කරුණක් වරදවා සිතාගත්තාද දන්නේ නෑ. නොබෝ දවසකින් ටෝකියෝ වෙහිදී හමු වී විස්තර වශයෙන් සියල්ල කතා බහ කර ගැනීමේ අදහසිනි මම ලියුවේ නැත්තේ. ලියුම් මාර්ගයෙන් පැහැදිලි කරන්නට බැරි දේ බොහෝ තිබෙනවා. ඔබේ පැමිණීම බලාපොරොත්තු වෙන මම උවමනා දේ සියල්ලක්ම පිළියෙල කළා. අක්කයි මායි කියකෝ සං සමග එකතු වෙලා ඔබ සඳහා අලුත් පුළුන් පොත්තක් මහලා හමාර කළා විතරයි. පුළුවන්කමක් තියෙනවා නම් වෙන්න. මේ ලියුම දුප්‍රියකස මට යලිත් සිතුනේ ටෝකියෝවට යන්නටය. එක හේතුවක් නම් මාගේ පැමිණීම බලාපොරොත්තුෙන් ඒ අය නොයෙකුත් දේ පිළියෙල කර තිබුණු නිසාය. මා එහි නොගොස් සිටීම නොවැටී යයි මට හිමිනි. අනික නොරිකෝගේ නියම සිත දැනගැනීමේ ආශාවෙන් මා තදබල ලෙස පෙනුනි. මා පිළිතුරු වශයෙන් මුරිකෝට යැවූ නියුම ස්වල්පයක් මතකය. මම ටෝකියෝවට එන්නට අදහස් කළේ ඔබ දැක ගැනීමටය. ඒත් ඔබ මට ලියාවේ මා එක කතාබහ කිරීමටවත් ඔබට විවේකයක් නැත කියාය. ඔබට පෙම්වතෙක්ද ලැබුණු බව හිතෝදිසන් මට දන්නවා ඒක නිසා මම නොවෙන්නට සිටුවා. ඒත් මගේ පැමිණීම බලාපොරොත්තුෙන් ඔබ හැමදෙනාම කරදර වී තිබෙන බව මට පෙනෙනවා. ඒ නිසා මේ ගමන කරන්නට මම තීරණයක් කරගත්තා. ඔබ නැත්නම් මේ තරම් විශාල ටෝකියෝ නගරයේ මම කුමක් කරන්නටද? ඔබගෙන් තොර වූ ටෝකියෝ නගරයක් ගැන මම දන්නේ නැහැ. ටෝකියෝවේ වීදි මම ඔබ සමග ගිය වීදි. ටෝකියෝවේ බොජුන්හල් මම ඔබ සමග කෑම අනුභව කළ බොජුන්හල්ය. ටෝකියෝවේ කෝපිශාලා මම ඔබ සමග වැයුම් ගැයුම් වලට කන් දීගෙන පැය ගණන් ගත කළ කෝපිශාලාය. ජපානයේ කෑම වර්ග ඔබ සියතින් මට පිස්සදුයි කෑම වර්ගයි. ඒ නිසා ඔබගෙන් තොර වූ ටෝකියෝ නගරයක්වත් ජපානයක්වත් මම දන්නේ නැහැ.